අරුණ මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස ස්වාමීන් වහන්ස දැන් අපි මේ ඉන්න පිරිසට ප්‍රයෝජනක් වෙන විදිහට පසුගිය මේ මාතෘකාව යටතේ කියන්නේ දසපාරමිතා යටතේ කරපු සියලුම දේශනාවල මගේ මම හදලා තියෙන වෙබ් පිටු දෙකක් තියෙනවා මේ අවුරුද්දට කරලා තියෙන එකයි ගිය අවුරුද්දේ තිබ්බ එකයි ඒ වගේ යොමුවන් වෙබ් යොමුවන් මම මේ අපේ පිරිසට තව චුට්ටකින් එකතු කරන්නම් එතකොට මේ පිටුවලට ගිහින් බලන්න පුළුවන් ඒත් එක්ක විශේෂයෙන් මමත් සිහිපත් කරන්න ඕන දැන් ඇත්තටම මේ ටික අපිට YouTube එකේ තියෙනවා මේ දේශනා තිබුණා වුණාට අපිට YouTube එකේ අර වෙබ් පිටුවක කරන තරම් ක්‍රමානුකූලව ඒවා කරන්න තියෙන අවකාශ අඩුයි ඒ නිසා සමහර එකක් අපි තෝරගන්නකොට අනිත් එක හොයාගන්න පහසු වෙනවා ඉතින් මම හිතන්නේ මේකේ අර ඔක්කොම ටික ඒකාබද්ධ කරලත් යම් ප්‍රමාණයකට සකසලා ඇති නමුත් පොඩි පොඩි යම් යම් අපහසුතා මතුවෙන්න පුළුවන් ඒවා තෝරා ගැනීමේදී නමුත් අපේ අරුණ මනතුංග මහත්මයා සකස් කරලා තියෙන වෙබ් පිටුවේ ඉතාම පැහැදිලිව අනුපිළිවෙලට ඒ වගේම අපිට පරණ ඒවාට යන්න ඕන නම් කොහොමද එතනට යන්නේ ඉදිරි ඒවාට යන්න ඕන නම් කොහොමද ඒවාට යන්නේ මේ විදිහට ඉතාම ක්‍රමානුකූලව ඒක සකසලා තියෙනවා බොහොම කැපවීමෙන් ඒ වගේම මේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන ඒවා ප්‍රශ්නෙන් ප්‍රශ්නේ වෙන වෙනම ඕනනම් ඒක විතරක් අහන්න පුළුවන් විදිහට ප්‍රශ්න උත්තර ඔඩියෝ කොටස වෙන් කරලා සකස් කරලා තිනවා. ඉතින් ඒ නිසා අවශ්‍ය ඕනම කෙනෙක් ඒ ලින්ක් එකෙන් ධම්සර වෙබ් අඩවියට සම්බන්ධ වෙලා ඒවා පරිශීලනය කරන්න පුළුවන්. ඒක කාටත් ප්‍රයෝජනවත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්ස අද විශේෂම ප්‍රශ්නයක් අහන්න නැහැ. නමුත් ස්වාමින් වහන්සේ ඊයේ පෙරේදා බොහොම වටිනා ධර්ම දේශනාවක් කරා චිත්තානුපස්සනා සතිපට්ඨානය පිළිබඳව ඒක තුලින් මේ අද සාකච්ඡාවට සම්බන්ධ කරලා ප්‍රශ්න යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වාමින් වහන්සේ දැන් චිත්තානුපස්සනාව විශේෂයෙන්ම ඒ ධර්මදේශනාවේ සඳහන් කරලා තිබ්බ විදිහට ගැඹුරට යනකොට වංචක ධර්ම ඒ වගේ ඒ தත්ත්වයෙන් ඒවා අඳුනගෙන ඒ විදිහට යනකොට ඒ ඒ එවැනි මනසක් තුළ ඒ தത്വයට එනකොට නිකම්ම වගේ උපේක්ෂා தത്വයක් ඇති වෙනවා. කියන්නේ ඇලීමයි ගැටීමයි ඒක ඇති වෙනකොටම අපි දැකලා ඒ తත්වය මොකද්ද කියලා දැනගෙනයි ඒක උපේක්ෂා తත්වෙටපත් වෙන්නේ. මොකද දැන් අපි අපේ ස්වභාවයෙන්ම අපට උපේක්ෂා ගුණ ඇති වෙනකොට අපි ඊළඟට පරිස්සම් වෙන්න ඕන දේ තමයි අපට අර හැම දෙයක් ගැනම උපේක්ෂා සහගත බවම ඇති වුණොත් අපට ඉන් එහාට અભිවෘද්ධියකට යන්න විශේෂතාවයකට යන්න ඒක බාධකයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වුණාට පස්සේ උන්වහන්සේ සියලු ධර්මයන් පිළිබඳ ෂඩංග උපේක්ෂාවෙන් කටයුතු කරනවා. එතකොට උන්වහන්සේ එතනින් එහාට කිසිදු ධර්මයක් තුල අලුත් වර්ධනයක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේ උපේක්ෂාව කියන්නේ ගුණයක්. ඒක අපට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා කෙලෙස් නසන්නට. ඒ වගේම අපි තේරුම් ගන්නට ඕන අවශේෂ ගුණ මතු කරනකොට අපට පුළුවන් වෙන්න ඕන ඒ උපේක්ෂාසහගත తত্ত্বය තුල නොඉඳ අවශේෂ ධර්මයන්ට අවතීර්ණ වෙන්න. ඒ කියන්නේ දැන් තව කෙනෙකුට කරුණාවෙන්, මෛත්‍රියෙන් උපකාරයක් කළ යුතු තැනදී අපේ මනස උපේක්ඛා සහගතව පවත්වනවා නම් තමන්ගේ විමුක්තියට ඒක සහදායක වෙනවා. හැබැයි අර ලෝකෙට කරන්න පුළුවන් යහපත එතනදී යටපත් වෙන්න පුළුවන් අපේ උපේක්ඛා සහගත ගතියත් එක්ක. අන්න වගේ අපි ස්ථානෝචිතව ක්‍රියාත්මක වෙන්න ඕනේ බඳු තැන්වල. එහෙමයි ස්වාමීන් වහන්සේ එතෙන්දී අර දැන් චිත්තානුපස්සනාවේදී අර ඇලීම් ගැටීම් తත්වයේ දැකලා මනස සංහිඳෙනවා හොඳටම ඊට පස්සේ Tamanට අවශ්‍ය නම් අර විදියට උදව් කරන්න හරි ඒ ක්‍රියාත්මක වීම වෙනම දෙයක් හැබැයි එතෙන්දී ක්‍රියාත්මක වීම පවා අර මේ දැන් ස්වාමීන් වහන්සේ අර දුන්න උදාහරණේ தത്വයටම ලෝමහංශ ජාතකයේ ඒ බෝසත්වරයාණන්ගේ தത്വයටම නැති වුණත් යමෙකුට උදව් කරනකොටත් එයා මට ඒක ගැන අනුග්‍රහය දක්වනකොට මගේ හිත උද්දාමයටපත් වෙන හැටි එතකොට ඊට පස්සේ ඒ එක චිත්තයක් එක තැනකින් ඉවර වෙන්නේ නැතුව ඊට පස්සේ දෝරේ ගලන්න පටන් ගන්නවා මම මෙහෙම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා ඒ පැත්තට යන්නෙත් නැති වෙන්නේ ඒක උදව් කරන්න පුළුවන් අපිට. නමුත් අපේ මනස දිහා හැම වෙලෙම මේ පරීක්ෂාකාරී බව ඇති කරගෙන යනකොට අපේ ඒ උපේක්ෂා தත්ත්වයේ තුල ඉඳිමින් අපිට පුළුවන් වැඩි එහාට මෙහාට ඔරලෝසුවේ බට්ට යන්නේ නැති විදිහට ඉන්නවා වගේ ඒක කරන්න පුළුවන් නේද ස්වාමීනි? ඒක ඇත්තටම දැන් අපි ත්‍රිලක්ෂණ වශයෙන් ඊළඟට හේතුඵල වශයෙන් ඊළඟට අසුභ වශයෙන් අපි ලෝකයේ දකිනකොට බොහෝ කොට අපේ මනසේ උපේක්ෂාව ඇති කරගන්නට අපට හොඳ පසුබිමක් හැදෙනවා. එතකොට ඒ නිසා උපේක්ෂා පාරමිතාව පිළිබඳ ඒ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන ඒවා අපි හොඳට අධ්‍යයනය කරලා ඒ తত্ত্বය හොඳට තහවුරු කරගන්නත් ඕන. ඒ වගේම අවශේෂ ධර්ම අවදි කරන්න ඕන තැන අවදි කරලා ඒකේ ප්‍රයෝගීතාවය මතු කරගන්නත් ඕන. ඒතර මේ හැම දෙයක්ම අපි වෙන වෙනම පුහුණු කරන්න ඕනේ. ඒතර කාලයක් අපි උපේක්ෂාව පුහුණු කරනකොට අපේ මනස නොදැනුවත්වම ඒකට ඇබ්බැහි වෙන්නත් පුළුවන්. දැන් අර සමාධිය, සැහැල්ලු බව, පස්සද්ධිය ඒව ඇති වෙනකොට අපි සමතයට ඇබ්බැහි වෙන්නේ. දැන් ඔය සමහර කෙනෙක් භාවනා කරන්න කියලා හිතනකොට මේගොල්ලන්ගේ මනසේ තියෙන්නම අර සහනශීලී බව, සුවපත් බව, ඒකාග්‍රතාවය, සංහිඳුණු බව ඒ ටිකනේ. ඒතකොට ඒ ටික ඔළුවේ තියාගෙන තමයි භාවනාවට ප්‍රවේශ වෙන්නේ. ඒතර ඒගොල්ලන්ට මේ කෙලස් නැසීම නැවති බරපතල කාරණයක් මෙතනදී කරන්න තියනවා කියන එක ඒගොල්ලන්ට එතනින් එහාට එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකද ඒගොල්ලෝ පටන් ගන්න ඒ සඳහා තමයි. හැබැයි අර සුවය සහනය සැලසෙනකොට ඒක දැන් කාම ලෝකයේ වික්ෂිප්තව ඉන්න චරිත වලට වඩා අර සහනශීලීව සමනේ වුණු මනසින් ඉන්න බව ශ්‍රේෂ්ඨයි. නමුත් ඒ ශ්‍රේෂ්ඨත්වය අපට විමුක්තිය සඳහා සමහර වෙලාවට බාධකයක් වෙන්නට පුළුවන්. අර ප්‍රඥාවෙන් අපි ඒක සමතුලිත නොකරගත්තොත් අන්න ඒ වගේ මේ සෑම ගුණයක් තුළම ඒ ගුණය ගුණයේ ප්‍රමිතිය දැන් දැන් ඒ නිසා තමයි මේවා නිර්වාණය ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගඥානය ඇති කරන්න මේවාෙහි සමභාවය ඉන්ද්‍රිය සමතාවය ඊළඟට බොජ්ජංග ධර්මයන්හි සමතාවය ඒවා වැදගත් වෙන්නේ මොකක් නිසාද ඒ ඒ සමතුලිත ගතිය ඇති නොවුනොත් අර ක්ලේශ ප්‍රහාණය කියන කාර්යයට අවශ්‍ය සහයෝගය ලැබෙන්නේ ගුණයක් හැටියට ඒක විශිෂ්ටයි. ඉතින් අන්න ඒ ඒ කාරණා ගැනත් අපි අවධානය යොමු කරමින් අපේ මනස පුහුණු කිරීම වැදගත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒත් එක්කම මට මතු කරන්න අවශ්‍ය වුණේ දැන් අපි දානය හරි සීලය හරි වෙනත් සමාජ සේවාවන් හරි ඕනෑම දෙයක් අපි කරනකොට දැන් අර බෝසත් චරිතය හිතුවා වගේ දෙයක් වෙනවනේ. ඒ කියන්නේ ඒක ඒකෙන් අපි පැනලා දුවන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙයා හොඳ කෙනෙක් කියලා සමාජ සම්මත වෙනවා. ඊට පස්සේ ඒක ආභරණයක් වෙනවා අපිට. ඉතින් ඒ ආභරණය වුණාට පස්සේ අපි විමසිලිමත් ප්‍රඥාව අපි තුල තිබ්බේ නැත්තම් ඊට පස්සේ ඒක තුලින් අපි නැවතත් මමායනේ ගොඩ ගන්න පටන් ගන්නවා. එහෙම පාරක් දිගේ යනවා. ඔව්. අර ඒ නිසා තමයි අපි අර කලින් සිහිපත් කළේ දැන් බුදුරජාණන් වහන්සේගේ ਸਰවඥතා ඥානය තුල අන්තර්ගත වෙන පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය. එතකොට සංස්කාර ඒක හේතු ප්‍රත්‍යයෙන් හැදෙන හැටි දකිනවා විකෘති වෙන හැටි දකිනවා ඒකේ ලක්ෂණ දකිනවා ඊළඟට ඒකේ Nirodha මෙහෙමයි කියලා දකිනවා ඒත් එක්ක ප්‍රඥප්තිමය වශයෙන් ලෝකයේ තුල ඒකේ තියෙන වැදගත්කම වටිනාකම ඒවත් දකිනවා. දැන් අපේ අපේ මනස තුල වුණත් අපි දකින එක්තරා දුර්වලකමක් තමයි එක පැත්තක් දකින්න පුරුදු පස්සේ ඒක ඒක සහනශීලී කියලා දැනුනහම ඒ විදිහටම දේවල් පවත්වාගෙන යන්නට යනවා අනිත් පැත්ත අතහැරලා දාන. එතකොට අපිට අර අපේ පුහුණු එක පැත්තක්ම ගිලිහෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඔබතුමා කිව්වා වගේ අර විදිහට අපි සම්මුති වශයෙන් විතරක් හිතාගෙන යනකොට අපි මිනිසුන්ට දෙන්න ඕන උදව් කරන්න ඕන මිනිස්සු අසරණයි එහෙම එහෙම හිතාගෙන යනකොට අපි එතන ඉන්නේ අර පුද්ගල සම්මුතියක් එකලා. ඇත්තටම දාන පාරමිතාව කියන එක අපි පෙළඹෙන්නෙම ප්‍රඥප්තිමය වශයෙන් පුද්ගල සම්මුති වශයෙන් ඒ පුද්ගල සම්මුති වශයෙන් දැකලා තමයි අනිත් අයට උදව් කරන්න ඕන හැමෝම සුවෙන් ඉන්න ඕන කියලා ඒකයි මම කිව්වේ ඒක අපේ දෙවනි පියවර මානුෂීය පදනම අර ආධ්‍යාත්මික කියන තැනකට අපි යනකොට එතනදී අපිට හැම දෙයක්ම සති සම්පජාඤ්ඤයෙන් යුක්තව ස්පර්ශ වෙනකොට අපිට එහෙම අමුතුවෙන් ඇලෙන්න ගැටෙන්න. ඒකයි අර කිව්වේ පටික්කුල මනසිකාරය අපිට වැදගත් වෙනවා සම්මුති වශයෙන් ක්ලේශයන් අඩු කරගන්න. ඒ නිසා ඒක භාවනාවක් හැටියට වැදගත් භාවනාවක්. අවශ්‍ය භාවනාවක්. හැබැයි ඊට පස්සේ අපි ධාතු මනසිකාරයට යනකොට අපිට එකක්වත් නෙමෙයි අපිට එතරම්දි ධාතු වශයෙන් එතර දකින්න. හැබැයි ධාතු වශයෙන් මනස පුහුණු කළාට පස්සේ මල මුත්‍රාත් එකයි මේ වැසිකිලි කැසිකිලියත් එකයි එහෙම කියන ඒ සංඥාවේ අපි හිර වුණොත් එහෙම ඊට පස්සේ <laughs> අර කතාවට කියන්නේ පඩික්කම අලුත් කියලා ඒකේ මේ හොද්ද දාගෙන මේ කුඹරට අරන් ගියා කියලා. එතකොට අන්න ඒ වගේ ඒ මට්ටමින් ඕලාරික වෙනවා කියන එක නෙමෙයි. අන්න ඒ වගේ සූක්ෂම පටලැවිලි අපට වෙන්න පුළුවන්. දැන් බෝසතාණන් වහන්සේ අර ගිහි ජීවිතෙන් නික්මිලා ඒ කියන්නේ මහා මගට බැහැලා තමයි අර විදිහට මේ අමුසොහනේ ඇටකටු ටික කොට්ටෙට තියාගෙන හිටියේ. එතකොට ඒ තරම් උන්වහන්සේට ස්ථානිෂ්ඨ ධර්මයන් පිළිබඳ උපේක්ෂාව පුහුණු කරන්න බැහැ උන්වහන්සේ විවාහ වුණාට. මොකද එතකොට බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ආත්මගරුත්වය රැකෙන්න ඕන. ඒගොල්ලන්ට ජීවත් වෙනවා. තමන්ගේ තාත්තා මේ පිස්සෙක් වගේ මෙහෙම ගිහිල්ලා සෝම් පිට්ටනේ වල ඇටකටු ඔලුවට තියාගෙන නිදා ගන්නවා කියලා ඒ සම්මුතිය આવොත් එහෙම අර මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. ඒතර අන්න ඒ වගේ අපිට ඒ සන්දර්භය තුල තමයි අපට ඒ ගුණය දියුණු කරන්නට පසුබිම සැකසෙන්නේ. එතකොට සම්මුති වශයෙන් ප්‍රඥප්ති වශයෙන් ලෝකය පවතින්නේ කොහොමද? ධාතු වශයෙන් පරමාර්ථ වශයෙන් පවතින්නේ කොහොමද කියන ඉතින් මේ හැම දෙයකම ප්‍රමිතිය තීරණය කරන්නේ ප්‍රඥාවමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම මතක් කරේ අර ස්වාමින් වහන්සේ මේ චිත්තානුපස්සනා සම්බන්ධයෙන් කරපු ඒ ඒ දේශනාවේ වැදගත්කම එතකොට ඔය පැත්තට නෙවෙයි යන්නේ සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙනකොට ඒ එන චිත්ත වේග ඔක්කොම එයා ඒ මොකතේ හඳුනා ගන්න දක්ෂතාවය ගොඩක් දියුණු කරලා අන්තිමට වංචක ධර්ම ඊටාම සියුම් ඒවට අහු වෙන හැටි දැනගෙන ඒ තුලින් මිදෙමින් පිරිසුදු වෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. That's it.